කොහොමත් අපි කැමති වුණත් නැතත් විපක්ෂයේ ඉතුරු වෙන බහුතර മന്ത്രി ධූරයක් දරන කණ්ඩායමේ එයාට නම් රටේ නීතිය අනුව දෙන්න වෙනවනේ. ඒක අපේ කැමැත්ත අකමැත්ත මොකු වුණත්. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ മന്ത്രിවරු සැලකිය යුතු පිරිසක් කතානායකවරයාට දන්නවනවා. අපි ඉන්නේ විපක්ෂයේ කියලා. එතකොට තියෙන්නේ දෙබල ජාතික සංධානයේට ඒ අවස්ථාව අහිමි වෙනවා. ඉතින් අපි කියන්නේ කතානායකතුමා තමයි ඒක ඒ අවස්ථාවේ පවතින සංයුතිය ස්වභාවය දිහා බලලා තීරණය ගන්න ඕනේ.